හොඳයි ගෞරවනීය මේනාසී අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න විභාගය අපි වැඩමුළුවේ දෙවෙනි දවසට ප්‍රශ්න විචාරක් කරලා පිළිම කාරණා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊ මතක් කරගත්ත හඳුන්වා දීම වේදී සීපත් කරගන්නවා ඒ මත අධ්‍යයන කරගෙන ලිඛිත ප්‍රශ්න සභාවේ ආරම්භ කරමු ඉතින් මේ පරිදි සභාවේ ප්‍රශ්න ටික දෙතිය ඉතින් මහත්කගේ ඉලාසිත කර්මාවේ ඊට පස්සේ මම පාගට ගන්න ඉතින්. ගරු ස්වාමීන් වහන්සේ මම දැනට අවුරුදු එකමාරකට පමණ පෙර සිට භාවනාව කරගෙන යමි. පස් දින වැඩසටහනට පැමිණියේ ප්‍රථම වරට. ඊයේ අද පර්යංක භාවනාවේදී හුස්ම සීමුවන බව හොඳින් වටහාගත හැකි විය. ඒ අතර මුළු ශරීරයේම හිරිවැටි හෝ නැතිනම් හිතේ පාලනයෙන් තොරව ඇතිසේ ඇතිසේ හැඟුණි. උදාහරණයක් ලෙස කියනවා නම් දකුණු අත හා වම් අත එකට ගැවි නැති බව පිටක අධිකයේ ඇඟිලි එකට පැටලී ඇති බව ආදී විදිහට දැනුණා. තම විටම සියුම් වූ හුස්ම ග්‍රහණය කර ගැනීමටද හැකි විය. අපට රත වාහනවල හඬ පවා ඇසුණි. නමුත් සිරුර පාලනය නොකර හිතෙන් මේ සියලු දේ දැනෙමින් තිබුණි. සිරුර නොසෙල්වා මෙම හිතට දැනෙන දේවල් බලමින් සිටීම ප්‍රීතියක් ලෙස හැඟුණි. මෙය මීට පෙරද තුන් හතර වතාවක් අත්දැකීමට හැකි විය. මේ වතාව සාමාන්‍ය තත්ත්වයක් දෙයි දැනගැනීමට කැමැත්තෙමි. මේක ඇත්තටම භාවනා කරුවොත් නේද කොහොමඩක්වත් කියන එකක්. අපි අර දන්න දේට ප්‍රිය කරන කතිය තමයි අපේ හිතේ තියෙන ඇබ්බැහි. නොදන්න දේට බය. ඒක නිසා අපි දන්න දේට පවුව ගා ඉන්නවා. ඒක සර්වඥාන්සාවට සැකයක් උදවන දන්න දේ තුන නිවන නොතිබෙන්න ඉඩ තියෙනවා. අපි නොදන්න ඔය බය තුල තියෙන දේ තියෙනවා. ඒකට යන්න නැතිකම තමයි ශ්‍රද්ධාව නැතිකම කියලා කියන්නේ. ඒකට යන්න බය තමයි අපිට සීලේ නැද්දෝ කියලා අපි නැති කරගන්න මේ දීතිකාව. ඉතින් මේකට ওই දෙකම කඩාගෙන ඉවරට යන්න දෙන ගැඹ තමයි තියෙන සතිය. සතිය තියෙන එක දිගට පවතින ඉතිහාසගත සතියක් තියෙනවා. මේක ඔක්කොම මේ සතිය කියලා නොදන්න දෙයට යාපොත්තක් අඩියි. ඒකට අමුතු ශ්‍රද්ධාවක් එන්න පටන් ගන්නවා. මේක කල් නොවිසුල් නොවිරු ශ්‍රද්ධාවක්. ඒසොල තේරෙනවා මේ වගේ ඉතරට යන්න බෑ සීලෙකට. ඒක සීලෙ පන්නරේ හිටිනවා. ඒකට සතිය පන්නරේ හිටිනවා. ඒතකොට තමයි අත උඩ අත නැති බව තේරෙන්නේ. මේක කල් තේරෙන්නේ අතක් උඩ අතක් තියෙන බව විතරයි. දැන් නැති බව තේරෙන මතක. ඉස්සර මේවා කියන්නේ ලැජ්ජයි එහෙම නැත්නම් අරතිලා හිටිලා. එතකොට මේක ඉන්නේ ව්‍යාකරණ අනුකූල නෑ භාෂාව වෙන්න බෑ කියලා. නමුත් මේක ඇති වෙන්නේ එනකොට තේරෙනවා යම් යම් දේවල් වැටෙන අතර සාපේක්ෂව නොවැටීමක් කියලා එකක් තියෙනවා. ආශ්‍රාසී අවසානයේ කොහොමද නොවැටීමක් තියෙන්නේ? ආශ්‍රාසී අවසානයේ කොහොමද නොවැටීමක් තියෙන්නේ? ඉස්සර හිතුවේ මේක ගිලීලා යන දෙයක්, අත්තරක්, පටලවිලා කියලා. නමුත් ඒක නිතර නිතර පේනකොට කටපුරුදුවත් දෙවුර් කියන බෑවගේ ලිය වෙනවා ඒක. මට තේරෙනවා අතක් උඩ අතක් නැති බව. මට තේරෙනවා මම සමල්ලාගේ ඉඳගෙන ඉන්නකොට ඒක පැත්තක් තියෙනවා අනිත් පැත්ත නෑ. ඉතින් ඉස්සර හිතන්නේ නොකිය යුතු දේවල් නිකන් අත්තරදී ගුඩ දේවල් කුත් දේවල් කියලා පව වෙන්න පව වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් සීලය තියෙනවා නම් සතිය තියෙනවා නම් ඇතිදී ඇති හැටි වාර්තා කරන්න දන්නවනම් භාවනාවේ ඉච්ඡර බරපතල අමාරු දෙයක් නෑ. ඉතින් මේවා දීතිකාවල් බාටපත් කරගෙන බුද්ධ ධර්ම බාටපත් කරගෙන එහෙම නැත්නම් මගේ සතිය නැති නිසා වෙච්ච එකක් කියලා හිතාගන්න සමාධිය නැති ඕවටම කෙලස් කියන්නේ ඔතන මාර්ගයෙන් අපි නිතරම මානගේ පක්ෂේ මාර්ගයේ භාෂාව තමයි කතා කරන්නේ ඇතිදී ඇතියට බලන්න පේන දේ පේන හැටියට ලියන්න නැති දේ නැති හැටියට ලියන්න එතකොට පේන දේ සහ නැති දේ දෙන්න නියුත් සහෝදරයෝ ඒ දෙන්න දෙන්න දෙන්න ප්‍රතිපක්ෂ ජීවත් වෙන්නේ. දෙන්න දෙන්න ආධාර කරගෙන ජීවත් වෙන්නේ. අපේ තියෙන මාර්ගකම තමයි අපි සත්‍ය හොයන්නේ දන්න දේ තුල. ඒ මොකද එතන විතරයි මම ජීවත් වෙන්නේ. එතන විතරයි මාන්න ජීවත් වෙන්නේ. එතන විතරයි තෘෂ්ණා ජීවත් වෙන්නේ. නම සත්‍ය සත්‍ය තියෙන්නේ අපි බහැර කරන දන්නේ නැහැ කියන, ගුඪ කියන, গুপ্ত කියන එහෙම නැත්නම් මායාකාරී කියන එක තුල වෙන්නේ. ඉතින් ඒකට ඒ කඩාගෙන තියෙන ශක්තිය තමයි යෝගාවට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ ශක්තිය නැතිකම නෙවෙයි තියෙන්නේ ඒක එනකොට අපි බස ගන්නවා. ඉන්දෙක්සෙකට දාන්නේ පාස් ෆෝවර්ඩ් දානවා. දාලා දුවන ගිල හුස්ම අත ගාලා බලනවා, කය අත ගාලා බලනවා, දන දෙය අත ගාලා බලනවා. කවදා හරි පිනාව මොරක් වෙලාවට, කවදා හරි මේ කමතහන සුද්ධ වෙච්ච වෙලාවට, කවදා හරි Tamange මේ ඉතිහාසයේ Tamange සාක් වෙච්ච වෙලාවට අර නොදන්න දේ කප්පතියක්. ආයේ දේ කප්පතියක්. එදාට තේරෙන්නේ යකාව කියන නිසා කළු පාට නැහැ. අපි හිතාන තරම් කළු පාට නැහැ. ඉතින් ඒ නිසා මේ තියෙන විදිහට අතක් උඩ අතක් නොතිබිච්ච බව දන්නේ කොහොමද කියලා හිතෙනවා. ඊගේ වාක්‍ය ලියවිලා තියෙනවා. අත උඩ අත නැති බව තේරෙනවා. මොකෙන්ද දන්නේ නැතිව තියෙන බව නම් අපිට කියයි මොසුනේ කම්පණේ චංචලේ නැති බව වැටහිම තමයි ආධ්‍යාත්මික මාර්ගය. නැති බව වැටේ. ශූන්‍යතාවය වැටේ. තුච්ඡතාවය වැටේ. නිත්‍යතාවය වැටේ. අනාත්මතාවය තියෙනවා අපි මෙතේ කාලයට පුදුම බයක්. පිළිත් නෝ නිකන් කරගන්න. සෙත් කවි ඉතින් කියෝ. යාතු කර්ම කරනවා මේ නොයත දන්නේ නැතිදී අල්ලන්න බැරිදී අහුණා කියනකොට. ඉතින් අපි ගිහිල්ලා අහන්නේ තිස්සන්ගේ පිටට. ඉතින් තිස්ස විහාරට අපිට පිස්සු ඩබල් කරලා දෙනවා. ඒ දුන් හදලම තියෙන උන්ගේ සැලසුම මේ ඇතිදේ මතනේ. අපේ මුළු මුළු ලෞකික ඥාන ඔක්කොම තියෙන ඇතිදේ මතනේ. තාත්‍යාත්ම ගන්නේ නැතිදේ මතට. ඒ ඇතිදී වගේම නැතිදී නියුන් සාවදල දෙන්නේ දින්නර දෙන ප්‍රතිඋත්පන්නයි. අපිට බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න නම් ශ්‍රාවකාවක් වෙන්න නම් ලෝකේ දකින්න මේ නැති දේ පිළිබඳව ශූන්‍ය தත්ත්වය පිළිබඳව රික්ත தත්ත්වය පිළිබඳව තුච්ච தත්ත්වය පිළිබඳව ක්ෂය වීම පිළිබඳව වැය වීම පිළිබඳව නිරෝධය පිළිබඳව තියෙන විහිචිකාව දැනගෙන යන්න පහක්. ඒක මොන මොන යකාටත් ඇවිල්ලා ඉස්සරහට එන්න බැරි නිසා භාවනාවට සූදානම් ශරීරය යන්නේ මේක හොඳ පෙර නිමිත්තක් මේ ලිමිට් කියලා තියෙන ඉතාලක් නොකොච්චර ආරගානක් වෙන්නේ ඇති නම් කමඨාන් වාර්තාවට කියන්නේ හිත දෙන්නේ කර්ම ගෙවිච්ච දවසට කියලා එක. අවසරයි ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාවේදී සිදු වූ අපේ තුන් හා ගැටලු කීපයක් ඉදිරිපත් කරමි ආරම්භයේදී මම දැන් මෙතන ලෙස කයට අවධානය යොමු කර ක්‍රමයෙන් ආනාපානයට යොමු වෙමි. එසේ වුවත් හිත ඉතා සීඝ්‍රයෙන් විවිධ අරමුණු පසුපස යන බව වැටහිණි. ඊයේ දිනයේ පරයන්කේදී මෙම අත්දැකීම නිසා ඉතා වෙහෙසටපත්ව පරයන්කෙන් නැගිට යාමට බොහෝ විට සිටුනි. නමුත් ඔබ වහන්සේගේ රාත්‍රී ධර්ම දේශනාවට අනුව මාහට වැටුණු පරිදි වර්තමාන චිත්තක්ෂණයට වෛර නොකර එය මෙනෙහි කිරීම අද දිනේ උත්සාහගතිය. එය බොහෝ දුරට සාර්ථක වූ බව පර්යයන්කින් පසුව මෙනෙහි කරන විට සිදුවේ. අද දින පර්යයන්කේදී ආනාපානය අනිකුත් අරමුණු එකසේ මෙනෙහි කරමි. සිතුවිලි එන විට සිතුවිල්ලක් වශයෙන්ද වේදනා වේදනාවක් වශයෙන්ද ශබ්ද හා අනිකුත් අරමුණු ඒ ඒ ආකාරයෙන්ද වශයෙන්ි. නැවත මූල කර්මස්ථානයේ වන ආනාපානයට හිත යොමු කළෙමි. මාගේ ක්‍රමයේ අඩුපාඩුවක් නම් පෙන්වා දුන මැනවි. ත්‍රිදී මා කෙසේ පිටි පුහුණු විය යුතුදයි උපදෙස් පතමි. ත්‍රිවන් සරණයි. මේ මේක සැරේ අපිට එක රැකින් එක බණකින් එක ප්‍රයත්නකින් සත්‍ය අවබෝධ කරගන්න. මේ අපි ටික ටික ලුණු ගෙඩිය පොත් අරින්න වගේ සතෙක් හැවාරින්න වගේ පොඩ පොඩ තමයි අපි අර අල්ලබදාගත්ත දාල දැඩුව අදහස් අයි කරන්නේ. ඒ නිසා විපස්සනා වේදී නම් භාවනාව සිද්ධ වෙන්නේ ඉඳ ගන්න බෑ හරියන්නේ නැහැ කියන පරියන්කේ තමයි විපස්සනා පරියන්කේ. ඒ හරියන පරියන්ක ඔක්කොම සමත පරියන්ක. ඒ වගේ වෙන්නේ කාලේ නාස්තිකේ විතර විපස්සනා පැත්තේ බලන්න. නමුත් ධර්මයේ පැත්තේ බලන සමතය තුනයි විපස්සනා තුනයි කිය. કોઈ වෙලාවක හෝ තමට නුරුස්නා ගතිය මතුනාන, තමන්ගෙන තමන්ගේ විචිනේ මතුනාන, අනුන්ගෙන විචිනේ මතුනාන, ඒ ලෝක කිසිම දෙයක් පිළිවෙලට සිද්ධ වෙන්නේ නැහැ කියලා තමල කාලේ හදින්න ඕක තමයි පසුකම්. ඉතින් ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් අපි ඒක මගාරවල වෙනකොහෙද ඉම්පෝට් කරපු දුක්ඛ සත්‍ය කරන්න බෑ. මේ ලෝකල් එක හරිනේ. මෙතෙක් කලොත් කෙරුවේ උච්චරයි. ඒ නිසා මේ භාවනාව හරියා කියලා බුදු මතේ තියෙනවනම් ඒගොල්ලෝ භාවනා කියන එක අදහස් කරන සම්පතේ. අදුවන් සතියවත් අතීතින් පොට්ටක් හරි දෙකට සමන් තත්ත්වයක් දෙනවා. මේ වෙලා තියෙන අර විපස්සනා කරන එක දිගට කරගෙන යන්න බෑ තරම්ම ශරීරයේ වේලවන සුළු. මේ තරම්ම හිතේ කපල විසිකරපු උද්දණ්ඩක් වගේ හිතේ සාර ඔක්කොම ගන්න. ගන්න බදයක් ඉතුරු කරගන්න. ඒක උනාට සමතේ ටික පොඟෝ පොඟ තමයි ගමන යන්න ඕනේ. ඒ නිසා අපි සමතේට භාවනා කරන පුරුදුලා තියෙනවා. ඒ වගේම ඒකේ සාර්ථකත්වයට සාර්ථකත්වය කියන පුරුදුලා තියෙනවා. අර විපස්සනා මත වෙනකොට මණිකක් හරියට කපන ගලට තියලා ඇල්ලුවා වගේ කීහිරට තියලා ඇල්ලුවා වගේ කපාගෙන යන මූල වටක්. ඉතින් ඒකට අපි නැගිටලා යනවා. ඒගොල්ලෝ යනවා වෙන කර්මස්ථානාචාර්යවරයෙක් හොයන්න. නැත්නම් වෙන කමඨහනක් හොයන්න. නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානයක් හොයන්න. ඒක හරියන්නේ නැහැ. මට වෙන භාවනා මුදුරේ පාගන්න බැරිද? කමඨහනක් ගන්න බැරිද? කර්මස්ථානාචාර්යවරයෙක් ගන්න බැරිද කියන ඇති ස්ථාන වල හොයවිදිනවා. මොකද මේ මේ මේ මතුවෙච්ච දුක අර පැමිණි දුක පැණි රහ කරගන්න දන්නේ. ඒ නිසා දුක එනකොට දරා ගන්න බැරි දුරක් නම් අමාරුයි මම පිළිගන්නවා. නමුත් දවසින් දවස ටික ටික ටික ටික හෝ මධ්‍යවෙච්ච දුකට සාදර වෙන්න හදනවා. පැමිණි දුකට පිටහා කියා ගන්න හදනවනම් Tamanටම තේරේ ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා කියන්නේ. දැරීමේ ශක්තිය වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ ඒවට පිළියම් කර කර ඒ ඔක්කොම එන කරදර වලට පිළියම් කර කර ගියොත් ඒක නිකන් අර ලෝකයේ සැප හොයන මාර්ගයමයි. ඒක තමයි කාමයමයි. තිබුණේ මේකෙදි බින්දට වැඩිය කරදර එනවා. ඊට වැඩිය දරා සිටීමේ ශක්තිය වැඩෙනවා නම් තමයි තේරෙයි. අපි මෙතෙක් කල විසිකරපු ඒ අඹුල් ඒ පැකිරි ඒ අමාරු තිත්ත රස ටික තමයි භාවනාවට අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දරා සිටීමේ ශක්තිය පොඩ්ඩක් වැඩි වෙනවා නම් පාර හරි කීයක. හැබැයි එක ගමනකින් එක බඩකින් එක රැකෙන්නේ හරියන්නේ නැහැ. මේක එක සැරයක් නෙවෙයි. ඇලුවට පස්සේ වස්සට යන්නේ. අනිදාසී ඊටට වැඩිය දුකක් බලාපොරොත්තු සුමීමක් කියනවා අථානකාරී තත්වයක් දුෂ්ණගතියක් ආව ඒකතුල පුංචි මිහිරියාවක් තියෙනවා ආ දැන් නම් විපස්සනා වැඩ දැන් නම් සතිය වැඩ දැන් නම් මම අතහැරලා යන්නේ කියලා ආන්න ඒකාව දවසේ එක එක මට්ටමක් තියෙනවා මේ තීරණාත්මක මට්ටමක් ඊට පස්සේ යෝගාචර දෙන අපේ දුකට මඟ අරලා කොහොමද දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ අපි කරන්නේම මේ දුකම ගාගෙන විවිධාකාර උඩින් ඉඳලා හැඳ වෙන කල්පනා කරන්නේ මේ දුක එනකොට ඒකට පොඩ්ඩක් කරයලා අර මේ පිළියම් කරලා කරද්ද ඉතින් ඒක උදා මෙතේ කල් කරලා දෙන්න දැනුත් කරන්නේ ඒක දැන් ඉතින් අර කලින් අර කවරින් වර වරින් වර අපිට හිතෙනවා ඔය පොඩ්ඩක් දුකත් එක්ක ඇසුරු කරලා බලන්න දුකට එන්න ආරෙන්න එතකොට තමයි තේරෙන්නේ මම තමයි මෙතෙක් කල් මේ දුක් සත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ දෙවන්නේ මට කරදර කරලා නැහැ. මගේම පොඩකම මගේම තෘෂ්ණාවයි නිසා දවසේ දැස්චලා යන්න ටික ටික ටික ටික එනකොට දුක ඒ දුකට මොන ජීමේ ශක්තිය වැඩෙනවනම් අපි බුදුහාමුදුරට කිට් වෙනවා ධර්මයට කිට් වෙනවා සංඝයා බවට පත් වෙන සමට තේරෙනවා මේ සීලය පිළිහිටන හැටි. සීය තමයි පිළිහිටන තේරෙනවා සතිය පිළිහිටන හැටි. තමයි තේරෙනවා සද්ධා වැඩෙන හැටි. ඒන සද්ධාව පිටින් තීත ගාන සද්දාවක් නෙවෙයි. ඇතුළට කාවදින සද්දාවක්. ඒ නිසා මේක වැඩි පටන් අරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ ගැම්ම කඩා ගන්න නැතුව ඒකට අනුග්‍රහ කරන දිගට යන්න ඕනේ. ඉතින් ඒක මේ අංග සම්පූර්ණ හරි උපදේශපන්ති මේකයි කියලා අතට ගන්න අහුරක් දෙන්න බෑ. ඔය ක්‍රමයෙන්ම දිගට කරනකොට කරනකොට ටික ටික වර්ධනයක් සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා නිතර ආනාපාන සති භාවනාව වඩමි. මුලින් මුලින් දිග කොට වශයෙන් මුලමදාග වශයෙන් දැකීමට හැකි විය. දැන් දැන් මේ මට පේන එක්තරා විදියකි. ආශ්වාසය ගන්නා විට ඇඟ ඇඟට සැපක් දැනේ. නමුත් තව මොහොතකින් එය අල්ලාගෙන සිටීමට නොහැකි බවක් දැනේ. එවිට එය ප්‍රශ්වාසයක්සේ පිටවේ. එවිටත් සැපයක් දැනේ. මේ මට සිටින්නේ සැපය දුකකින් අවසාන වීමකුත් නැවත දුක සැපකින් අවසාන වීමකුත් ලෙසය. මෙතනදී දුකත් ආස්වාදයේ අනිත්‍යතාවයත් බැදී ඇති යැයි මට සිතේ. කරුණාකර මේ මා සිතන විදිහේ හරිගරදි පෙන්වා දෙන මේ නීලා සිටිනේ. වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. තමන් ගන්න අරමුණත් එක්ක මනාපමනාප භාව සැප දුක් වැටහීම විවිධ මට්ටම් වලින් තේරෙනවා. අපිට භාවනාවට ගිහිල්ලා ආනපාන වැටෙන්නේ නැති කෙනාට ආනපාන වැටීම සපක් කියලා වැටෙනවා. නමුත් ඒක ඉඳ ගන්නකොට මේ ඉඳ පටන් ගන්න විනාඩි 5 10ක් යනකොට ඒකේ පාරක්. ඊට පස්සේ දුකක් වඩ වැටෙනවා. ඊට පස්සේ ආයෙත් එහෙම දුකක් වඩපත් කරනවා නෑ මේ ආස්වාසිය මුලමදාක බලන්න ඕනේ. ආස්වාසිය මුලමදාක බලන්න ඉපීලා ලං වෙලා බලන්න පටන් අරගත්තොත් මුලපැත්ත බලන එක සැකයි අනිත් පැත්ත බලනකොට දුකයි කියලා එක ආස්වාස් ප්‍රසවාසයේ එක තරංගයක් ඇතුලේ දුක සැප දෙක ළඟ ළඟම ආව වෙන පටන් ගන්නවා. මේ විදිහට ඒ කතන්දරේ යනවා දිගට දිගට යනකොට යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා සැපයි කියලා සැපයි දුකයි කියලා දුකයි. ඉති කී දන ආදරය මානිකාවසයි. කතන්දරේ ගිතන. කතන්දරේ ඔක්කොටම එකම තමයි. නමුත් මේ ආස්වාසිය පව ආස්වාදයක් කරගන්න පුළුවන්. භාවනා දිහා බලන්න අරමුණ දිහා බලන්න ඒක කෙරෙහි හැකි සංඥා. එතකොට ඒක සත්‍යයක්. ඒක නැද්දකින් විතරක් හුස්ම තමයි යෝගින් ඇති වැඩක් නැහැ කියලා දුකයි. ඉන්ද්‍රිය ආශ්‍රය ප්‍රසාසයේ නයිසાર્ගික සත්‍යයක් නැහැ. ඒක දිහා බලන හැටි තමයි. ඒක නිසා සර්වචනාසේ දේශනා කරන ආනාපාන සති භාවනා භික්කවේ සමාධි භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝ චාසීචන කෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේ පාපකේ අක්ෂර ධම්මේ අන්තරදාපේති උපසමි කාට හරි වඩලනද ආශාස ආනාපාන සති සමාධියක් තියෙනවා බොහොම සාන්තයි. බොහොම ප්‍රණීතයි සන්තෝෂය ප්‍රණීතෝච සුකෝච විහාරෝච. උලවුඩ හිටියා පිලවුඩ හිටියා සුඛේ දැනෙනවා. මේ මේ පරියන්කේද දෙකක්මනේද මොකක්ද හුස්මද හිත ගිය ගමන් ගෙදර ගියා. මානසිකයට පටන් ගන්න. එතකොට ශාන්ත ප්‍රණීත සුඛ විහරණයක් තියෙන පටන් ගන්නවා. උපනූපන් අකුසල් වලට ආනපනීයකම් ඉන්න බෑ. ඒක නිසා අන්තිමට තේරෙනවා මේ මුප්පත්තියත් එක්කම හම්බෙච්ච ආනාපානය තමයි අපිට තියෙන එකම සැප. මේක අමතක කරපෙලි තමයි සංසාර දුක. අපි තා කනපනත් එක්ක ඉන්නවනම් සාන්තය පරිදි. ඒක කොච්චර දැනගත්තත් ඉන්න බෑ. ඒ දැනගත්තත් ඉන්න බැරිකම අවිද්‍යාවට වඩා තෘෂ්ණාවට වැඩි. එනිසා අපි ඒකට අභියෝග කරන්න ඕනේ. අපි හුස්ම නොසලකා හරියට හුස්ම කාදාකත් අපි නොසලකා හරියට. එක තත්පරකට සමසක හැදියොත් අපි හුස්ම ගන්න බැහැ. හුස්ම නිතරම ඉන්නවා අපිත් එක්ක අපි විතරයි මෙච්චර සිල් අරගත්තත් මෙච්චර අපි ඊවල දොරටාවත් මෙච්චර ප්‍රාර්ථනා කරත් මෙච්චර මේක සඳහායි කියත් අපිට ඒක හිත තියාගෙන බෑ. ඒක හිත පිටපයි. ඒ අවිද්‍යාව තෘෂ්ණා දෙක නිසා ඒ අපි හිතන්නේ ඔබ පළපන්. අපගෙනක් තියෙනවා. අන්නේ විදියට හුස්ම දඩමීම කරගත්තොත් වාංගුවට ගත්තොත් ලකුණක් කරගත්තොත් හුස්ම කියන්නේ නිවන නෙවෙයි. නමුත් හුස්මත් එක්ක ගත කරන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න අධිෂ්ඨාන ශක්තිය වෙනවා, චිත්ත ශක්තිය වෙනවා, සතිය වැඩෙනවා. කගේම කල්යාණ මිත්‍රෙක් හම්බුනා වගේ මේ සංසාර ගමනට දිග හොඳ ගමනකට හොඳ හැරමිටියක් හම්බුනා වගේ තමන්න තේරෙන්න පටන් ගන්නවා. එතකොට කියනවා beautiful breathing. ඒ නැත්නම් ආස්වාසේ ආස්වාදයක් වඩනවා. හුස්ම ගැනීමම ආස්වාදයක් වඩපත් වෙනවා. අම්මා අප්පාවත් ඕනේ නැහැ. ඒ හුස්මත් එක්ක විතරක් ඒක වෙන්නේ නැහැ. ඒ නැත්නම් මොකද අපිට උගන්ලා තියෙනවා. මේ හුස්ම කියන්නේ උලම ඊට වැඩි හොඳ බෙත් කාර්යයක් කරනවා. ඊට වැඩි හොඳ ගියක් කරනවා. ඊට වැඩි හොඳ ආරකම් වෙනවා මේක හම්බෙනවා කියලා. ඒ හුස්ම ටික පැත්තට දාලා මොනදෝ ලන්දකට අපි හේතු වෙලා. ඉතින් ඒකට මරනවා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. භාවනා කරලා තේරෙනවා. නොකරන මේ අවල් වැඩි තියෙනවා මේ වැඩි තියෙනවා කියන මේ අනිවාර්යම සැක දෙන දේ තබා මේ කොහෙද එකක් ඉක්දුනට පස්සේ කවුරු හරි ඔළුවට දාපු එකක් පිටිපස්සේ තමයි දුවන්නේ. ඒක තමන්ම දැකලා කාට හරි අපිට ලඟුවක් දෙන්න පුළුවන් කනාද නැද්ද කියන එක තමන්ගේ වැඩේ. බුදුරජාණන්සේ ලනුව තමයි දීලා තියෙන්නේ මේ කෑවොත් හොඳයි. ඊළඟට දිනුපත් එක්ක උපදිනකොට හම්බෙච්ච දුස්පත් එක්ක පුළුවන් තරම් ජීවත් වෙන්න. එතකොට මේ ලෝකෙම දිනා ගන්න පුළුවන්. ඒ නිසා හුස්මේ සැපදුක අපි විවිධාකාර දෙන්න හැදුවට මේ හුස්ම දන්නේ නෑ මේ ආස්වාසයට තමයි පාවිච්චි කරලා තියෙන්නේ උලන් දන්නේ නෑ මොන ආස්වාද පාවිච්චි පසවාසය උලන් දන්නේ නෑ මේ භාවනා කරන යෝගාවචරයේ හුස්මෙන් තමයි ඉන්නේ එහෙම නැත්තම් වෙන එකක් තියෙනවා උලන් වලට ඕන කමක් නෑ අපිට සැපදුක දෙන්නේ අපි ඒකේ දක්වන ආකල්පය තමයි අන්තිමට අපට වර්ණ ගැනීම කරන්නේ රුචි අරුචි සපතුක ඉතින් ඒක නිසා ඒක සාක්ෂාත් වෙනකන් කරන්න සද්ධාව අවශ්‍යයි. ඒක සාක්ෂාත් වෙනකන් සීලිය අවශ්‍යයි. එතකන් සතිය අපිට මොන දේවක් කමක් නැහැ. උස්මට ඉතිවදනවා මම සද්ධාහරි දුහාන්තකේ සද්ධාහරි. නැත්නම් සිල්වත් ඉතකට මම කළ යුතු කෘත්‍ය වශයෙන් කරනවා. දුකාටියට නිල්ලි ගෙඩියක් අතේ දාගත්තාම එන තීත්ත කකා කකා හැමෝටම පෙන්නහ වෙනවා වගේ. කුලා කුලා යනවා අර පැංගිරි කපලා පැංගායි. උලප්තිට කරන මිනිස්සයා මුලදී හරි පැංගිරි. කකා කකා යනකොට තමයි කිරි ගහන්නේ. ඒකකට අවිහිදුත පටන් ගන්නකොටම උලප්තිටේ මේ පැංගිරි නැති මිහිරියාවක් එහෙම ගන්නෑ. කකා කකා යනකොට තමයි මේක තියෙන නිසා මේක භාවිත බහුලීගත කරනකොට තමයි අර කිරි ගහ මතුවෙන නිසා ඕ මතුවෙනකොට ඒ බබානල වල කතාව ටිකක් කියන්නේ මෙහෙම එකක් කතායි මේක දුකයි කිය කිය යනවා. නමුත් ගමන වෙන්න ඇරෙන්නේ වැඩියෙන්ම හුස්මත් එක්ක ඇසුරු කරන්න. එතකොට අන්තිමට මේ ආස්වාසිය ආස්වාදයක් වඩපත් වෙනවා තියෙනවා මේ ලෝක කවුරක්වත් නැති උනාට මරණකමයි හුස්ම තියෙන බව මට ෂුවර්. ඒකත් එක්ක ඇසුරු තියෙන තාක්කල් අපි නිවන් දක්වන්නේ වගේ තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේදී අරමුණ කෙරේ සතිමත්ව පර පරයන්ක භාවනාවේදී අරමුණ කෙරේ සතිමත් වූ පසුව ආස්වාසය දකුණු නාසයේ ආස්වාසය වම් නාසයේ ස්පර්ශ වනු මට දැනෙන්නට පටන් ගනී. මේ සමගම සිතට සිතුවිලිද නැගී. මෙසේ සිතුවිලි එන්නේ ආස්වාසය ස්පර්ශ වීමට පෙරත් ආස්වාසය ස්පර්ශ වීමට පසුවත් යනුවෙන් මම තේරුම් ගෙන සිටිමි. මෙසේ සිතුවිලි ඒවත් ක්‍රමයෙන් නතර වූ පසු සිත නිදා වැටේ. අරමුණේ ස්පර්ශ වීම දැන ගැනීමටත් සිතුවිලි ගලා ඒමටත් ඒවා නතර වීමටත් අරමුණ නොදැනී ගොස් සිත නිදා වැටීමටත් දිග කාලයක් ගත වී ඇති බව මට තේරේ. ස්වාමීන් වහන්සේ හිත අක්‍රිය වීමත් ඒ ගැන සිහිය පැවැත්වීමත් පිළිබඳ උපදේශයක් අවශ්‍යයි මට සිතේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට සුදුසු උපසිරසක් දෙනමින් ඉල්ලා සිටිමි. කොටබෙලි අවශ්‍ය කරලා තියෙන්නේ හිත ඒ වගේ කාරණා දිහා බලහිටොත් තේන්නේ ඒ ලීන භාවයටපත් වෙනවා. නැත්නම් හිතේ කර්මණී ශක්තිය අඩු වෙනවා. නැත්නම් හිතේ කෙලෙස් අඩු වෙනවා. සිංහලෙන් කියන්නේ. නැත්නම් ඒ කෙලෙස් අඩු බවේ ජීවත් වෙන නැති නිසා අපේ හිත අපේ හිතේ වෙලා නින්දකට දාලා හැංගී ගන්නවා. ඉතින් ඒකිට කෙලෙස් අඩු කරන එක එකක්. ඒකට නින්ද නොගී ඉන්න එක තව එකක්. නැත්නම් කෙලස් නැත්තට අවදි වෙනවා කියන්නේ. මේ අවදි වීම තමයි ප්‍රබුද්ධ වෙනවා බුදු වෙනවා කියන්නේ. ඒ කියන්නේ භාවනාවෙන් කරන කෙලස් හද කරන එක හරියට භාවනා කමටහන සුද්ධ කරගත්තා. මත කෙලස් අඩු වෙනවත් එක්කම හිත අවදි කරගන්න ගන්න නැත්නම් එයා නිින්දට වැටෙනවා. නිින්දට පස්සේ ඒක අමන්ත සනන්දලා ගන්න හම්බ වෙනවා. ඒ නිසා මේ ක්‍රම දෙකම යනකොට මේ මට්ටමේ යෝගාවචරෙට නිතර අරණක් සහිත හිතස අරණ ක්‍රමයේ ගෙවන් වෙන හිත. අපිට කියන කයන ප්‍රශ්න ක්ෂේවීම දකින හිත. වයන ප්‍රශ්න වැයවීම දකින හිත. නිරෝධාන ප්‍රශ්න නිරුද්ධ වීම දකින හිත දක්නකොට දරගන්න ඕනේ. ගුරුසු අරමුණේ ඉඳලා නිරුද්ධ වෙන්න වෙන්න වෙන්න සතිය බලවත් කරගත්තේ නැත්නම් හිත නිින්දට වැටීමේ අනතුරු තියෙනවා. ඒ මොකද කෙලස් නැත්නම් අපේ හිත නැගිටලා නැහැ. අපේ හිත කොයිලාගේ අවදියෙන් තියනවා අනිවාර්යයෙන්ම කෙලස්. මොනවා එකක් පිටිපස්සේ යන ගමනක් තමයි වෙ තියෙන්නේ. යම් වෙලාවක කෙලේශයක් නැතුව නැගිට්ටනම් ඒක හරියට පිටරක් කෙලින් අතර තිබ්බවා. ඉතින් විශාල වේගයක් වුණ හයියෙන් පිටරේ කරපුවා කෙලින් හිටියා. කාලේ කරකවන වේගය නැත්නම් වැඩ. පැගපුණිය හැමදාම ගත කරන්නේ විශාල කෙලෙස්චරයක් තියලා. ඒ කෙලෙස්චරේ නිසා මේක නැගිටලා හිටිනවා ප්‍රමණය වෙන ගතියට. භ්‍රමණය වෙලා නැගිටලා හිටනවා කිලිස් අඩු වෙනකොට වැටෙනවා. හිස්මල්ල කෙලින සිටි වගේ. අන්නේ වැටෙන්න දෙන්නේ නැතුව භාවනාවෙන් මේකේ භ්‍රමණ ගති, පමණ ගති අඩු කරලා, මදේ ප්‍රමාදේ අඩු කරලා වැටෙන්නේ නැතුව මේක නවත්තගෙන ඉන්නවා කිව්වහම ඒක නිකන් අහසේ උඩ දාපු ගලක් නියුට් නැතුව තියෙනවා. ඒකේ තරම්ම එකට හිතා ගන්න බැරි එකක්. නමුත් ඉස්සල්ලාම අපිට දරගන්න ඕනේ හිතට කියලා දෙන්න ඕනේ ඕනෙම අරමුණක් තියා බලන්න කිව්වොත් ඒ අරමුණේ තියෙන රසය අපි නිරස වෙනවා. ඒක සදාතික නීත. එيشා අපි නිතරම අරමුණු මාර්ග කරගෙන ඉන්නේ අපිට රස ඕනේ. ඒ කාරණේක ඉන්නකොට ඒකේ ඉන්න රස ආවෙනවා. ඒක නිසා අපි අරමුණු මාර්ග. ඒ ඒක කෙරුවට රස අඩු වෙනකොට අපිට කැරකෙන පිටරේ භ්‍රමණිය අඩුවලා පිටරේ වැටෙනවා වගේ. භ්‍රමණයට අඩු වෙනකොට වැටෙන්න දෙන්නේ නැතුව මේ නැගිටලා තියාගෙන ඉන්න දෘෂ්ටියත් සංකල්පයත් දෙක අවශ්‍යයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙක අවශ්‍යයි මේ භාවනා කරාට මේ දිට්ඨි සංකප්ප දෙක හරිය නැත්නම් ඒක නිින්දකට වැටෙන නැත්නම් සැකපොදුර නැත්නම් බය හිතෙනවා නැත්නම් අනුතුරුදායක කතියක් ඇති වෙනවා ඒ නිසා සරුවසතාල නැගිටලා ඒ නිසා කොච්චර භාවනා කරත් අබුද්ධෝත්පාද කාලෙක නිවන් දකින්න බෑ මොකද අර විශ්වාසය ඇති කරගෙන කවුරක්වත් නැහැ භාවනා හරියි භාවනාවේ පේනවා මේ දේවල් වල නිරසයක් හැබැයි නිරසයක් වගේ නිදරවයි. ඒකට සැකේ දිනු කරන බුදු කෙනෙක් නැහැ. අය නැති කරන බුදු කෙනෙක් නැහැ. අතුරු භාවය නැති කරන බුදු කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා අවුද්දෝත්පාද කාලවල මට්ටමකට යන පුළුවන් සැක තියෙන සැක බය සංඛාව නැති කරන්නේ. බුද්ධෝත්පාද කාලේ වුණත් ඒ සැකය ඥානීය කියලා හිතා ගන්න තරම් මොඩයි. ඒක වංචනික ධර්මයක්. මේ සැකකිරීම විචක්ෂණ බුද්ධිය කියලා සමාවිත. ඒකට බේතයි. ඒ පිස්සු හොඳ එක. මේ ඉනින දේවල් ඔක්කොම හොයවලා හොයන එක සැකය ඒක විචක්ෂණ බුද්ධිය කියලා වරදවාගත්තොත් වංචනික ධර්මයට වැටෙනවා. ඒක කාටවත් කරන්න නිසා විසක බවට කියනවා අදිමොක්ඛ චෛතසිකය. භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තේරුණා අරමුණ ඉන්නේ ඉන්න නීරස වෙනවා. ඔතින්දි සැක කරන්න එපා. සැක කළොත් භාවනාවත් ඉවරයි, සතියත් ඉවරයි, විස්තරයත් ඉවරයි ඔක්කොම. සැක නැතුව මේ මම උපයාගත්ත දෙයක් මේක ප්‍රතිපදාවේ දියුණුවක්. කෙලස් නිසිකත්වයක් කියලා නිසික භාවය ආවොත් ඒවාසවිදු ඥාන නිසා හෝ ඒ යෝගාවචරයට ඒ ගිවම් කිරීම සැපයක් ප්‍රණීතයක් ප්‍රමෝදයක් ප්‍රීතියක් පාඩපත් වෙනවා. නැත්තම් අර වගේ හැංගෙන්න පටන් ගන්න. ඒ නිසා මෙතෙන්ට යනකොට ලෑස්තිලා යන එක තමයි ලොකු ස්වාමීනාන්තේ නිතර මතක් කරන දේ. හරියට භාවනා හරිනම් අරමුණ ලීන වෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් ගන්නවා. ඒකකොට ලෑස්තිලා යන්න. ඊට මේ වෙලාවේ හිතට වැටුනොත් අශ්චන්ද නිරා ගන්න හම් වෙන්නේ. ඒ නිසා ඒ වෙලාව හිත නිින්දට වැටෙන්නේ අරමුණේ පවත්තන සතියට වැඩිය අන අනාරම්මණයේ පවත්තන සතිය වැඩිම ආල් කියලා. දියුණුයි කියලා. අපේක්ෂා කළ යුත්තක් කියලා. උද්ධාජි උත්තරෙන් ආසලා මේක ගරුකල යුත්තක් බව ඇසුරු ගතියේ. රමුණේ පවත්තන සතියට වැඩිය බොහොම සූක්ෂමයි. අරමුණ ගෙවෙනකොට නැත්නම් අරමුණ නැතුව පවත්තන සතිය. ඒක තේරෙනවා මේ තිබ්බදී හිස්සලා තියෙන පාතේ. මේ පිනිච්චදී නොපෙනී ගිහිල්ලා තියෙනවා. දැනිච්චදී නොදැනී ගිහිල්ලා තියෙනවා. ඒ සැක නැතුව දැන් සතිය තියෙනවායි කියලා නේ සැකව සතිය තියෙනවා කියලා දැනගන්න ඒ අධිමුඛ චෛතසිකය අවශ්‍යයි. නිසක භාවය. ඒ නිසක භාවය මහා පෞෂය. අද දවසක ගත්තොත් නැත්නම් කාලෙක ගත්තොත් කසාද වලට වැඩි දික් කසාද ගන්න රෙජිස්ටර් සැකේ. අදිට ඉස්සෙල්ලා නම් පුදුමාකාර ප්‍රේමයක් තියෙනවා. ඇන්ද ගම මොනවා කරුවත් ඇකේටි. ඒ සතියට හේතු කරනවා. නිසා කර්මයට ක්‍රියාත්මක වෙන්න ඇති වෙන්නේ ඉලක්ක. නිසා භාවනා කරන්න අතර විසක භාවයේ තියෙනවා නම් භාවනා කරන්න අතර එකිනෙකා සහෝදර ප්‍රේමීක් වගේ වැඩ කරනවා නම් ඉබේම බහට කරනවා. අපි භාවනා කරන්න අතර යම් යම් සකවෝ අනන්‍ය අන්‍යෝන්‍ය විශ්වාසය නැති වුණොත් ඒක. ඒ කියන්නේ ඇතුලේ හිතේ තියෙන ගැටේ තමයි වෙන්නේ. ඉතින් සබාවනා යනකොට සාමයෙන් තියෙනවා සාමයෙන් තියෙනවා භාවනාවක් තියෙනවා. මේක ඇතුළෙත් ඒවා. ඇතුළෙත් මම මේ කරන භාවනාවයි මම මේ වඩාගත් සතිය තමයි මගේ එකම විශ්වාසවත් යා. අනික ඕනම කෙනෙක් චොකලයි. අනික ඕන කෙනෙකුට වංචනික ධර්ම කියාපු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා සතිය ටිකට වඩා සතිය බලහන් ඉන්නකොට ආරම්භ බොද වෙනවා. ඒකට කියනවා විරංජනේ වෙනවා කියලා. නිය නිය නිබ්බිදා නිරෝධනයක් විරංජනයක් වෙනවා. ආන්නේක වෙනකොට කරාරේ නැතුව දිහ බලාගෙන ඉන්න ගතිය තියෙනවා නම් ඒක පොතක පතක තියෙන දැනුමක් නෙවෙයි මේ බුද්ධ ඥාන ශාස්ත්‍ර දෙන දැනුම. අනේ ඒකට අලුතින්ම ක්‍රමසහගතිය වයි. කිසිම පොතක කිසිම තැනක මේක සඳහන් කරලා නැහැ සාකච්ඡා කරලා නැහැ ප්‍රතිකර්ම කියලා දීලා නැහැ. නිසා යෝගාවචරය නම් කි. යෝගාවචරය අහිංසකයි. යෝගාවචරයේ සීත්ම දොස් කියන්න බෑ. නමුත් හරියට ඒ වෙලාවේ අවදි වෙන්න නින්දට වැටෙන්නේ නැතුව අවදි කරගන්න ක්‍රමවේදය දන්නේ නැත්නම් විඳවන්න වෙන්නේ තමයි. ඒ නිසා භාවනා කරනකොට ඇති වෙන මේ අරමුණ දිවම් වෙනකොට ඇති වෙන මේ නිරස ගතිය, කම්මැලි ගතිය විශාල ඥානයක අඩිතාලම ඒක නිබ්බිදා ඥානය කියනවා. ඒක එන්නේ ද්වේෂ පදන්නේ. ඒක ඥාන පදන්න හැරුණට පස්සේ දකින් දකින හැම දෙයකම සැප විතරයි. දකින් දකින් හැම දෙයකම යථාර්ථය විතරයි තියෙනවා. පෙන්වන්න හදන මොනිච්චාව පෙන්වන්න හදන චපල ගති නැතුව දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ නිබ්බිදාවේ එන්නේ ද්වේෂපද. නොදකින් නවතන් කියන කම්මැලි. ප්‍රඥා පදනට හැරෙන්න ඕනේ භාවනාවෙන් කියන එකක් නෙවෙයි. සම්මාදිට්ඨි සම්මාදං අප්ප කියන ප්‍රඥා අංගයන්ගේ සිද්ධ වෙන්නේ. ඒක ඔක්කොට වෙයි කියලා හිතනවා. ඒකේම ඉන්නේ කොහොමද කියලා සම්බන්ධතාවය පෙන්වන්නත් බැහැ. ඉතින්දී හරියට මේ විලාවට ඒක වුණොත් ජීවිත පරිවර්තනයක් වෙනවා. ඒ නිසා පොදුයි අරසාසයිතු කියන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට මේ වගේ නීරස වීම, කම්මැලි වීම, අරමුණ ජීවාවේ දෙවීම, එහෙම නැත්නම් විරංජනේ වෙන ගති, නිර්වින්දනේ වෙන ගති එනවා. මේක අපේක්ෂා කරගෙන යන්න ඒ වෙලාවේදී බැටරි බස ගන්න එපා. දුවට මේක කෙලස් අඩුවීමක් ප්‍රතිපදාවේ යොමුවක් මම මේකට සමාදම් වෙන්න ඕනේ කියන හැඟීම තියෙනවා ඒ මනුස්සයාට ජීවිතේ ඕනම අභියෝගයක් ඕනම දුකක් කරදරයක් ආවම ඒක ශක්තියක් වඩපත් යට කරගෙන යන්නේ මොකද යා කරදෙට ලැස්තිලා යන්නේ ඒක හරියට විස බීජ තියෙන ඉඩබෝ වෙන තැනකට ඉමුනිටි එක එහෙම නැත්නම් එන්නත කරයි යන කෙනෙක්. එයා දන්නවා මට හැදෙන්නේ නැහැ කියලා. එනිසා බය නැහැ. ඔය කවුරු සංක්‍රමණික රෝග තියෙන කියන්නේ අර බය වෙන දැන මොකද හිත දන්නවා. මගේ ප්‍රතිදේය තියෙනවා ප්‍රතිශක්තිය තියෙනවා. ඒ වගේ සතිය තියෙන කෙනාට ඒක ප්‍රතිදේයක් ප්‍රතිශක්තියක් මේක සමාදම් වෙන්නේ නැත්තම් චර්චුරු ගන්නවා. සකෝපද සකෝපදනවා. බයේනවන අනතුරු ගතියක් එනවනම් මේ සත්‍තාවම ඇති කියලා තමයි කියන්නේ. එනිසා ඒක පෙරම් පෙරය. යතනකට යොදවලා නැවත නැවත නැවත නැවතත් මේ උරගා බලමින් උරගා බලමින් යන්නේ සද්ධාව මල් පූජා කරලා දාන දීලා ගන්න එකක් භාවනාවෙම ගතේට ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව සිදු කරන විට එක් නාස්පුඩුවකින් පමණක් හුස්ම ගන්නා බවත් සමහර අවස්ථාවල අනෙක් නාස්පුඩුවෙන් හුස්ම ගන්නා බවත් සමහර විට නාසයේ පුඩු දෙකෙන්ම සියුම් හුස්ම ගන්නා බවත් දැනේ. ඊට අමතරව ආනාපානයේ තරමක් දුරින් සිදුවන බවත් තවත් සමහර විට ළඟින් සිදුවන බවත් දැනේ. මෙම අවස්ථාවන් ගැන උපවාසයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි. පෙරුවන් සරණයි. සර්වචනාතේ තමනාතේගේ පාරමිතා මුල්ම කාර්යය ඔක්කොම බලලා ආනාපානයේ 11 ආකාරයක් තියෙනවා කියලා පිටු කරලා පෙන්නනවා. ආනාපානයේ ළඟ අවස්ථාව, දුර අවස්ථාව, මනාප අවස්ථාව, ආනපන තියෙන අමනාප අවස්ථාවක් තියෙනවා. ගුරුසු අවස්ථාවක් තියෙනවා, සියුම් අවස්ථාවක් තියෙනවා. ඇතුළේ වෙනවා වගේ වෙනවා පිට වෙනවා. මේ වගේ ආනාපානයේම මුණත් දේශයට සාපේක්ෂව අටක් තියෙනවා. කාලයට සාපේක්ෂව අතීත ආනාපානේ, වර්තමාන ආනාපානේ, අනාගත ආනාපාන කියලා තුනක් තියෙනවා 11ක් තියෙනවා. දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල 11 dimension කියලා හොයාගෙන තියෙනවා කියනවා එක එකක් දන්නේ නැහැ කතා කරන එකක්වත් තේරෙන්නේ නැහැ හැබැයි ඉලක්කම 11ට ඇවිල්ලා තියෙනවා ඒකේ සමාන්තර ගැටයක් පිටට දාන්න බෑ ඒකකින් ගොඩක් ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕනේ සර්වඥාන්තේ කියනවා රූපෙත් එක්කලස ආකාරයක් තියෙනවා වේදනාවෙත් එක්කලස ආකාරයක් තියෙනවා සංඥාවෙත් එක්කලස ආකාරයක් තියෙනවා සංස්කාර විඤ්ඤාණ. ඒ කියන්නේ මේ එක ආකාරයක්වත් තේරෙන්නේ නැත්නම් තමයි ආනපන වැටෙන්නේ කියලා කියන්නේ. එක ආකාරයක් තේරුණොත් බලන්න මේක වෙන ආකාරයකට දිචිලා යනවා. ඒක තව ආකාරයකට ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඉතින් මේ ආකාර ගොඩාක් තගෙනවා. ඒකට අනිත්‍යතාවය ඉබේම ඇවිල්ලා මල් කල ගැටෙනවා. ඉතින් යෝගාචරය කියන්නේ මේක එක තාලෙට ඉන්නේ නැහැ මට බලා ගන්න බෑ කියලා යෝගාචරය දෝෂ පුරුදා. දැන් තානාපාණේ ඇතිකට මාරු කරන එක ඒකලසාර පැතිකට මාරු කරන එක චිත්ත ඥානයක් කරන සිද්ධ වෙයි. ඒක ධර්ම ඥානයක් කරන සිද්ධ වෙයි. ඉතින් යෝගාචරය ඒකත් එක්ක රණ්ඩු වෙනව වෙනුවට දන්නවනේ මේ මනාපෝ පේන වෙනවා කියන අවනාපෝ පේනවා කියන ගොරෝසෝ පේනවා කියන සූම පේන වෙලාවක් තියෙනවා කියලා. එයා දන්නා මාළට එක එක මල මල ඇමිනෙනවා කියලා මිසක් අභියෝගයක් කරගන්නේ. ඉතින් මේක මේ ප්‍රශ්න විසඳන්නේ එකම ක්‍රමයේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් විතරයි. කාටවත් ඒකලස් ආකාර පිළිබඳ පොත ලිව්වට බණ කිව්වට තේරෙන්නේ නැහැ. වැඩේට ආවට පස්සේ කියන්නේ ඕක තමයි ඔය කියන්නේ. ඔය ඔක්කොම දකින්නකම මේ තියෙන 18 තන්නේ ඉල ඉවරනකම හෙට උදේ වෙනකම තොইলে බලපන්. එතකොට ඔය තන්නේ 18ම නතර. හැබැයි තන්නේ ඔක්කොම අදින්න එක විදියක්. ඒ මොන විතරයි වෙනස් වෙලා තියෙන්නේ. කෝල් මාටත් දෙන්නේ තුමයි, සීඩ කරන් දෙන්නේ තුමයි. ඉතින් ඒ නිසා එක මිනිහම තමයි නතර. ඉතින් ඒ නිසා මේ කෝලම මේකේ තියෙන ඇත්බැඳුම මේකේ තියෙන මොනක් මාරු වෙන ගතිය දකින්න. ඇට ඇති වෙන්න නතර කරනවා. සැක උපදවන්නේ නැතුව බලන්න. එතන තව ඉතුරු ටිකක් දකින්න හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ සක්මන් භාවනාව සම්බන්ධයෙන් සක්මන් භාවනා සක්මන ආරම්භයේදී කීප වරක් සාමාන්‍ය වේගයෙන් සක්මන් කොට වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කරමි. පර්යංකයේ සීම ප්‍රකට වන අනිකුත් අරමුණු මෙනෙහි කරමින් නැවත පාදයේ ස්පර්ශය අනුව වම දකුණ මෙනෙහි කරමි. අද සක්මනේදී ටික වේලාවකට පසුව මෙනෙහි නොකල මාගේ ස්පර්ශ වන සංවේදනයේ සිත එකඟ වී පැවතුනි. මේ අවස්ථාවේ වම දකුණ ලෙස මෙනෙහි නොකර ඇවිදීම ලෙස මෙනෙහි කරමි. ටික වේලාවකින් ඇවිදීම පිටසිත නිරීක්ෂණය කරන වාසේ දැනීමට පටන් ගනිමි. අතරතුර වෙනත් අරමුණු ආවත් ඒවා තිබීම මෙනෙහි මෙනෙහි නැවත සක්මනට අවධානය යොමු වේ. මේ අත්දැකීම විනාඩි කිහිපයක් සක්මන් වාර දෙකක් තුනක් පැවති නැති වී ගියා. නැවතත් මම දකුණ මෙනෙහි කිරීමට පටන්ගෙන සුළු වේලාවකින් එම ආකාරයටම සිදුවිමි. මේ කරන ආකාරයේ අඩුපාඩු හෝ තව දුරටත් කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ආයිත් මේ වගේ යෝගාවචරය ටික ටික ටික ටික මේ සම්පන්න අඳගන්න වෙලාවෙදී ඇති වෙන මේ தත්ත්ව පිළිබඳව ඒ ගුරුමේ ස්වාමීන් වහන්සේ මෙහෙම නිදර්ශනයක් දෙනවා. අපි හෝඩිය පන්තියේ අයත් ඉගෙන ගන්නකොට ටීචර් විල්ලා කඩලෑලේ ලොකුවට අයනක් තියලා ඒකට අඩිතුල තියෙනකොට ඔක්කොම පන්ති කටේ අයනෝ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ඒක හොඳට උරුණට පස්සේ අල්මයන්ක් දිනවා. ඒකට අල්මයනෝ කියලා කියනවා. ඊට පස්සේ මායන්ක් දිනවා. මායනෝ කියලා කියන්නේ ඊට පස්සේ කියනවා මේක තමයි අම්මා කියන්නේ කියලා ඉතින් ආයන්න, අල්මයන්න, මායන්න අම්මා. ඉතින් ඔබ උගන්ලා උගන්ලා ගියාට පස්සේ පස්සේ ආයන්න, අල්මයන්න, මායන්න කියන්නේ නැතුව අම්මා කියනවට නැහැ. ඒකට ගන්න මේ මේ සංකීත තුනකින් අකුරු තුනක් නියෝජනය කරන්න මේ තාත්තා කතා කරපු ගෑණිට කියන එක කියනවා. අම්මා කියන එක ඒක වැදගත් දෙයක්. ඒ දාසස් තුනේ තාත්තා වගේ අම්මා බිබ්‍රාම්මා තාත්තා අම්මගේ මිනිහා කියලා කියනවා. තාත්තා කියන්නේ අම්මගේ විඤ්ඤාණ තමයි. ඉතින් අපි තාත්තා කියලා දිනකොට එක සංඥාවක් අම්මා මියා කියනකොට තව සංඥාවක් ඒ වගේ එක එක සංඥාවක් දෙනවා දෙනකොට උච්චාරණය තමයි අපි පන්තිත් කරන්නේ. ඒකයි බාලස් පන්තිකාව උසස් පෙළ පන්ති දාන්නේ මොකද බාලස් පන්තිය නිතරම පොත කියවන්නේ සද්දනවා. ඒ සද්දන කියවලා කියනකොට පස්සේ අම්මා කියලා ලියනකොට යාට සංඥාව එනවා. ඊට පස්සේ කියවන්න ඕනේ නැහැ. යම් හේයකින් වචන ගොඩක් කියනකොට තේරෙන්නේ නැති වචනයක් ආවත් කෙනෙක් අපිට කපු කියනවා. ඒකට ආය අර අමතක වෙච්චි මෙනෙහි කිරීම මෙනෙහි කරනවා. අමතක මෙනෙහි කිරීම ඇත්තක තිබ්බර ගමන්නේ හැබැයි ආය ඕනෙට ගන්න. ඉතින් මේක බොහෝම සරල උගන්වීම් කරනවා. මේක තමයි ලේබලින් සිස්ටම් එක නැත්නම් නේමින් මේකට සලක්ෂණය කියලා මතක් කරනවා. මානසිකාරයේ සඳහා දෙන අර්ථ. ඒ නිසා මානසිකාරය යන්නේ නැත්නම් අරමුණට අරමුණේ නම කියලා මෙනෙහි කරනවා. මේ කරගෙන කරගෙන යනකොට මෙනෙහි නොකරත් අරමුණ පොළ පොළේ වදින හැටි වැටහෙනවනේ අපිට පුළුවන් මෙනෙහි කිරීම නැතුව කරන්න. තායි සද්දයක් එක්ක වේදනාවක් එක්ක කලබල කරනකොට හිත යන ගතිය අඩු වුණොත් ආයෙත් ආයෙ මෙනෙහි කරනවා. කොහොම කරනකොට කරනකොට අරමුණයි මෙනෙහි කරන හිතයි අතර සම්බන්ධය මේ මෙනෙහි කිරීමෙන් තොරව සිත් වෙන වෙලාවට කියනවා අනායාසයෙන්ම අරමුණක හිත යගලා. එතනදී තමයි ඇත්තටම ධර්මපර පටන් ගන්න. ඒක මේ ධර්මකට උරු කරනවා. කමාන් කරන්නේ නැතුව නැත්නම් අනකිලිමකින් තොරව කරන්න පුළුවන් තරමට යනවා. මේක ඒ නිසා ආරම්භයේදී අන කරලවත් කරන්නේ අපේ හිත. ඒ නිසා ඒ වෙලාවේදී අන කරලා කරන්නේ. ඒ නැතුව කරන්න පුළුවන් වෙලාව උත්සාහ කරලා බලන්න. අතරමඟදී ඕනම් ආය දාලා බලන්න කරගෙන කරගෙන යනකොට පත්තරේ දිහා අපිට කවුරු කියවන්න නැතුව බලනකොටම කියවන්න පුළුවන් තත්ත්වයට එනවා. ඉතින් ඒක තමයි මේ ටික අපිට මේ මරණ මොහොතේදී කරන්න. ඒ ටික ලෙඩ වුණාට පස්සේ කරන්න නෑ. ඒ ටික වයසට ගියාට පස්සේ කරන්න. ඒ ටික කරලා තියන්න. කරලා තිබ්බට පස්සේ ඕන දෙයක් දකින්නකොට ඒ සංඥාකරණය සංඥා වර්ණදී අඳුනා ගැනීම යාන්ත්‍රණය තේරෙට පටන් අර ගන්නවා. ඒකේ පුංචි අත්ලක් තමයි මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම විතක්ක අරමුණට හිත නැංවීම වශයෙන් පරපතේ සඳහන් වෙනවා. මෙන්න මේ අරමුණට හිත නැංගී නැංගී අරකට නෙවෙයි කියන හිත නංගුල්ලක අරමුණ අනිත්‍යව වෙන්කොට දැන ගැනීමට ਵਿਚාරය කියනවා. ඒකට වම තිනකොට වම පොළවේ ගැටෙන වමට හිත යන්නේක විතක්කී. ඒ වම පොළවේ ගැටෙනකොට විලුඹත හැපෙන්නේ. වැලි පෑගෙනවද සීතලද කොහොමද වෙන්නේ කියලා දකුණ නෙවෙයි මේ සද්දයක් නෙවෙයි මේ හිතවිල්ලක් නෙවෙයි මේ මමමයි කියලා දැනන්න ਵਿਚාරය. ඉස්සරහට යනකොට ඉබේ සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරයට අදිට බයිසිකල් පදින මුතු චෙක් කරන බැලන්ස් කරන්න නැතුව දුර ගිහින් බයිසිකල් නැගලා යනවා වගේ වෙලාවක් එනවා. ඒකේ ආරම්භක අවස්ථාවල් වෙයි තියෙන්නේ. ඒ නිසා ඒකෙදි ක්‍රමසහ විදි තමම සකස් එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මාස 3ක පමණ කාලයක් කමඨහන් සුද්ධ කර නොගත් දෙමි. ස්වාමීන් වහන්ස එක උස්ම ආරෝහණේ ඉන්නා විට ශාරීරික දකුණු පැත්තෙන් විශේෂිත දින දක්වා දෙවි යන අයුරු සතියක පමණ කාලයක් ඉන්පසු දිනක් සිරුර සිරුරම ගෙවි යන බවත් අසුව උස්ම අරමුණ පහසුවෙන් සිටිය හැකි බවක් දැනුණා. අංක දෙක හුස්ම අරමුණේ ඉන්න විට විනාඩියක පමණ කාලයක් පැහැදිලිව අරමුණේ ඉන්නවා. පසුව හුස්ම සියුම් වී නොදැනී යනවා. මුලින් බැලුවත් මේ අවස්ථාවේ හුස්ම නැවතුණු බවක් තමා දැනෙන්නේ. සති සතියක පමණ කාලයක් මේ ආකාරයකට දැනුණා. අංක 3 හුස්ම අරමුණේ ඉන්නා විට අනුපාඩක වගේ වේගයෙන් ප්‍රසාරගෙන යන ආකාරයද ඉන්දියක් වාගේ කරගෙන ආකාරයද දැනුණා අංක 4 සිතුවිලි පැහැදිලි ලෙස එන විට නැති වී යන ආකාරයද දැනුණා නලලේ වර්ණවත් ලෙස නවමක් විහිදින අයුරක්ද දැනුණා අංක 5 කය ගැස්සෙන පැද්දෙන විලාව වෙලා කය ගැස්සෙන පැද්දෙන විලාව නැවතුන විට දෙල්ල පහත් වී දම් පාට වර්ණයක් මෙහි ගෙවි යන ආකාරයක් දකිනවා. මේ කාලය විනාඩි දෙකක් පමණ පවතිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කයේ පැද්දීම නැවතත් ඇති වී තිබෙනවා. මේ ගැන පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. සක්මන ඊටමත් හොඳින් අවධානයෙන් කරගෙන යනවා. මේ සිදුවීම් පිළිබඳව ඔබ වහන්සේගෙන් කාර්මිකව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. භාවනා අරමුණක් මේ විදිහට විස්තර කරන විමයි ආකාර පඤ්ඤාත්‍ය පෙන්වයි කියලා ඒක විවිධ ආකාර වලට මාරු වෙනවා. ඉතින් සටහන් දැකලා තමයි ආකාරයට යෝගාචරය. සටහන් වලට වැඩි ආකාරයට ගියාට පස්සේ වෙනස් වෙන ගතිය වැඩි. විපරිණාම ගතිය වැඩි. ඇතුළ නැති වෙන ගතිය වැඩි. ඒ නිසා යෝගාචරය ආකාර පඤ්ඤාත්‍යයට හිත යොදාගෙන ඉන්නකොට මේ මතුවෙන හැම ආකාරයක්ම සලකුණු නොතබ සියල්ලම ගෙවිලා යන බව ඌට බහුල තේරෙනවා. සටහන් බලනකොට නම් අපි සටහන බැඳීමක් ඇති කර ගන්නවා. ඒ සටහන පවතිනා වගේ පේනවා. ආකාර වලට යනකොට මැනර්ස් කියලා කියනවා. සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන සටහන් එකකින් අනිත් එකට යන අර්ථුණික විරුද්ධ හාකාවක් මතක. එචෝ මොන්න ආකාරයේ මතුවම ඒක නැති වෙන්නේ නැතු වෙන්නේ. සමහර විට ප්‍රයෝගත හිත බය නැතුණා ආකාරයේ අභාවය දකින්න. ආකාරයේ අභාව ප්‍රත්‍යක්ෂය. තීන ආකාර පේනවා කියන එක ඉදරට අහුවෙන්නේ. මේ ආකාර දැන් නැහැ කියලා අනින්ද්‍රිය වෝචරව මේ ආකාරයට අභාව ප්‍රත්‍යක්ෂය තේරෙන කියනවා යෝගාචරණය ඉඳගෙන ඉන්න පුතු වස් කරා වගේ. ඒක පාරට අහසෙන් විශ්විලා යනවා. මේ නැති බව වැටෙන්නේ කියන්නේ. ඊන බව නම් අපේ ඉදරට අහුවෙනවා. මේ කඩක්, මේ රසක්, මේ පාටක් කියලා. දැන් අහුවෙන්න පටන් ගන්නවා ගඳක් රසක් පාටක් මොකක්වත් නැහැ මේ නැති බව අහුවෙන්න පටන් ගන්නකොට ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නම් කමටහන් සුද්ධ වෙච්ච කෙනෙක් නම් තේරෙන්න පටන් ගන්නවා මේ වේදිකාවේ තියෙන පිටිපත දැන් මොකද වෙන්නේ කියලා. එතකොට පෙන්වන අතර නාටකම තියෙති නාටකමේ ප්‍රകൃතිය පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාචර දන්නවා මේ විනිවිද පේන හැක් නිසා තමයි මේ නැති බව පේන්න පටන් ගන්න කියලා. නමුත් යෝගාවචරය කුමරු කුමරු ශප වෙදින නිත්‍ය සංඥාවේ ඉන්න හැම වෙලාවෙම ආස්තිකත්වයේ ඉන්න කෙනෙකුට නම් එයාගේ අර කලත් හැදිලා වැඩ. heart attack එක, heart beat එක නැගිලා. blood pressure එක නැගිලා. එයාට මේනම විනාශකට කිට් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අපිට ඔක සිද්ධ වෙනවා. අපි ශ්‍රද්ධාවෙන් ඇස්තිලා ගියොත් මේක භාවනාත්මකයි. දිනුවා. ශ්‍රද්ධාවේ නෙවෙයි නම් හීල්දාඩිය දානවා වැටෙනවා. ක්ලාන්ත වෙනවා. කොලෙස්ටරෝල් වැඩි වුණා කියයි, ගිඩිනස් ආවා කියයි, heart attack ආවා කියයි নানা ආකාර දෙනුම් තියෙනවා. ඒ නිසා මේක නිතර හුරු කරන්නේ ලෑස්තිලා ජීවනසයට මේක භාවනායි දියුණුව. සූදානම් හරියක් නැති මනසට ඉතින් ළඟම ෆැමිලි ડોක්ටර්ගේ නම තොරේ හරි ලීලා තියාගත්තනේ. අධිතිය කරනකොට වහාම කාටද කියන්නේ කතා කරලා ගෙන්නලා සේලයි ටිකක් ග්ලූකෝස් ටිකක් දීලා අර නැති වෙච්ච ආත්මය ආපහු ගෙන්න ගන්න. ඉතින් ඒ නිසා මේක තියෙන්නේ මෙතේ ධාන කෙනාගේ විශ්වාසයෙන් යනවා නම් මේ යන්නේ ප්‍රතිදීට සාපේක්ෂව නැති දේ දකින්නක. ආකාරයේ ආස්තික ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව නාස්තික ප්‍රත්‍යක්ෂයට දැකීම මේ නිසා බුදුජානන්සිට නාස්තිකවාදී කියලා බැලලා. ජීවත් නැති කරන සුළුකේ විනාශ කරන සුළුකේ. එහෙම නැත්නම් රසක් හඳුනන නැති කෙනෙක්. දේවල් හැදි ගාවලා දාන කෙනෙක් කියලා සර්වචර්සිතේ බුදුරජාණන් කියලා කියනවා කෙලස් පැත්තෙන් බලනකොට නම් කතාව ඇත්තද කෙලස් ඇති කියලා නාස්තික වෙලා නැහැ අපි බය වෙනවා කියන්නේ ආය කෙලස් වල තියෙන ආශාව නිසා අභව ප්‍රත්‍යන්ති එනකොටම අපි දන්න ආකාරයකට සතහන් දෙහිත දාලා අපි නැවතත් මම ඇති කරගන්නවා තෘෂ්ණාව ඇති කරගන්නවා මාන්න ඇති කරගන්න. ඒක දෝෂයක්ම නෑ. ඒක විවිධ විවිධ තමයි යන්නේ. එන්ජින් තමයි තේරෙනවා නම් මොනවත් නැති වුණත් නැත්නම් අනිමිත්ත තිබ්බත් අභාව ප්‍රත්‍යක්ෂය අවසති තියෙන බව දැනගන්න පුළුවන්. එතන තමයි මෙතන තියෙන මේ සූක්ෂම භාවයේ තියෙන මොන්න අරමුණක් සාධාරණ ආකාරයක් තියෙනවා නම් සතිය තියෙනවා. ඉතින් නැති වුණත් සතිය තියෙනවා කියලා දැනගත්ත දවස තමයි ඒ සතියේ තියෙන බොජ්ජංග මට්ටම මත වෙන පටන් ගන්න. එතකම අපි සතිය මේ කාමක ලාමක භෞතික දේවල් වලට යොදවලා තියෙනවා. ආධ්‍යාත්මික පැත්තට යන්නේ අනුගත නැතුණ සතිය තියෙන්න පුළුවන්. නැත්නම් සතියේ අඛණ්ඩ භාවයේ තියෙන එක කියනවා අඛණ්ඩ සතිය කියලා. වේපුල්ල සතිය කියලා. එතකොට පේනවා අතරමැද කියන්න දෙයක් නෑ අරමුණක් නෑ සත්‍ය කියලා. එතකොට ඒ සත්‍ය මගේ ඒ සත්‍ය අති අධිමානසික සත්‍යයක්. මට ඒක නෑ හැබැයි මම ඇති කරගත්ත ගැම්මේ මට යම් ප්‍රමාණයක් වශයෙන් පවත් ගන්න පුළුවන්. එහෙමම ඇවිල්ලා ගැම්මෙන් තමයි අපි මේ කාම ලෝකේ විතරක් නෙවෙයි රූප ලෝකෙත් විතරක් නෙවෙයි අරූප ලෝකෙත් අතහැරියට සතිය තියෙනවා කියලා තේරුම් ගන්න නම් මේ එක එකක් ටික හැලෙද්දී උඩට යන රොකට් එක පිච්චි පිච්චි යන ඒ පල්ලිය පල්ලිය හැලි මුච්ච මුච්ච දානවා වගේ හැලෙනකොට ගමන ඉදිරියට යනවා කියලා තේරුම් ගන්න නම් මේ ආත්මය හොඳට නැත්තම් පස්චිම භාවික මන මානසික මට්ටමක් ඕක. මොනවාරි ඉස්සරහට ක්‍රම කියලා වැඩ තියෙන කෙනෙකුට ඒ මානසිකත්වය ඉන්නේ යාදී තියෙන දැනුම වැඩි කරගෙන කොහොමද දුරටම මානසික වලදීලත් නැහැ. ගේ වැඩේ කරත් නැහැ. පිනයක් දිවලත් නැහැ. ඉතින් ඒ නිසා දැන් මම දැම්මනියන් දැක්කොත් එහෙම කරදරයි කියලා ඒ පිනය තාතින් ගැන හිතේ ඉතයි. ඉතින් ඒක න අනිවාර්යයෙන්ම ආය කක්ක වලට රැයිල වැඩ. ඉතින් ඒ නිසා ඉවර කරගෙන යන්න කැමති කෙනාට පශ්චිම බාහිකයි කියලා කියනවා. යාට තේරෙන පටන් අර ගන්නවා. මේ ගෙවෙන වෙලාවේදී ඒ ඉවරම වෙන්න ගෙවෙන්නේ එතකොට ගෙවිච්ච බව අභාවය සතියට අහු වෙනකොට තේරෙනවා. ලෝකෝත්තර වටනේ සතියක් කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වම දකුණු පාද කැඩීම නිදි කරමින් යන විට වෙනත් සිතුවිලි ගලා නැවතත් මුලින් ලැබෙනවා. සක්මන් භාවනාවේදී වම දකුණ වම දකුණු පාද තැබීම මෙනෙහි කරමින් යන විට වෙනත් සිතුවිලි ගලා වීමක් සිදු නොවන නමුත් අධ්‍යාත්ම භාවනාවේදී විටින් විට විවිධ සිතුවිලි ගලා එන බැවින් ආනාපාන සති භාවනාවට බාධාවක් සිදු වේ. මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් කෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉස්සලා කියපේක වගේ ආනාපාන නැති වුණාට සතිය කැඩෙනවද නැද්ද කියන එක බලන්න නම් මට මේ හිතවිලි වලට ආනාපාන සතිය කැඩෙනවා කියන පැත්තෙන් බලන්න එපා. හිතවිල්ලක් ආවට ආනාපානේ අවධානය වෙනවම නැති වුණාට හිතවිල්ලට අවධානය ගියාට සතිය කැඩෙන්නේ නැහැ. අන්නේ පැත්තෙන් බැලුවොත් අපි හිතන තේ එකක් නෙවෙයි සතිය බොහොම හොඳ ලෙදර එකක් වගේ එකක්. අපි හිතන්නේ සතිය රටවුන් කළා වගේ. කැඩෙන්නේ නැහැ. විචාරණාත්මක වෙන භාවනා කළත් නොකළත් හිතේ හැම වෙලාවෙම සතිය තියෙනවා. පතාක පිටිය සම්පේ ධර්ම. අපි කරන්න හදන්නේ මේක නෑ කියලා මේ තියෙන සතිය තුච්ච කළා කතා. ගෝල් පහන ගන්න මත කියන සතිය බර්ත් රයිට් එකක්. උපත්යත් එක්කම හම්බෙන එකක් හැම හිතෙම තියෙනවා. ඉතින් අර වෙන වෙන හිතේට ඉස්සර වෙන්න දුන්නා මෙයා කොහොමද? කොහොම වෙච්ච ගමන් අවචාවට ලක් වෙච්ච ගමන් ග්‍රහය නීචේ. සතිය තියෙනවා මේක නැගීමෙන් බලන්න. කොහොමද දන්නේ මගේ හිතේ මේ තත්ත්වෙ හිතවිල්ලට ගියා ආනපනෙන් ගිලුණා කියලා දැනගන්නේ සතිය තියෙන නිසා තමයි. නමුත් අපි අර තියෙන ලේඛන කලාවේ ක්‍රමයයි හිතවිලි කලාව මෙතන ආනපන නැතිව කියලා නෙවෙයි අපි කරන්නේ. ආනපන සතිය නැතිව කියලා ඒක සාහසික අපරාධ. එහෙම සතිය නැති වෙන්නේ. හැම වෙන හැම දෙයක්ම සතියට අවු වෙනවා අපි අකමැති දේවල් පැත්තකට දානවා. ගෙදර ගෑණි කතා කරනකොට ඇහෙන්නේ නැහැ කියලා මිනිහා කියන්නේ. මොනකට ඇහෙන්නේ මොකද හැමදාම කන බින්දම නීචින්ස ඒ ගැණි කතා කරලා ඇහෙන්නේ අනිත ඕනෙමක් අල්ලපු ගැණි කතා කරන හොද්දට ඒ කියන්නේ හයියෙන් කතා කරන නිසා නේ අර ගෙදර ගැණි එපා සයන්ස් අප මේ සතිය නෑයි කියලා චෝදනා කරන්නේ අපේ හිතේ තියෙන මේ ද්වේෂය ඒව නැත්නම් සත්‍ය දකින්න කැමති ගාවක් යෝගාවචරයේ දුර වෙන්න ඕනේ සතිය කවදාක කරගන්න. භාවනා නොකරත් කරගන්න. ඒ නිසා සර්වචනාංශයේ ඒක මූලක සූත්‍රයේ සමිති සූත්‍රයේ සඳහන් කරනවා තථාධිපතිය සම්බේ ධර්ම. මේ ලෝකේ තියෙන හැම ධර්මයකටම චිත්තචෛසික ධර්ම සත්‍ය අධිපතික කරන්න හැම වෙලාවෙම. අපි ന്യാය කියලා චෝදනා කරනවා. මේ චෝදනා කෙරුවට පස්සේ සත්‍ය නිකන් නුසුක්කු වෙනවා. ඒ මනසට මේ නොමිලේ දේවල් ලබලා දෙද්දී මාව නිෂේධ කරනවා. ඒක තමයි අසත්පුරුෂකම කියන්නේ. ඒ නිසා බලන්න කොච්චර කතන්දාවත් ආනපන නැති වුණත් සතිය නැතිලා නැහැ. ආනපන නැතිලා නැහැ. සංඥා විකරණ නැතිලා තියෙන්නේ. ඒචා වචන පාවිච්චි කරනකොට ඒ ප්‍රවේශයේ පාවිච්චි කරන වැදගත්තාගේ තන තියෙනවා. ඉන්නතර වැදගත් සතිය වගේ දෙයක් නිතරම කැඩෙනවා කියලා චෝදනා කරන එක නම් ඒකම සාපයක් වෙනවා. යමික තියෙනවා අනුවිලාන තියෙනවා කියලා බැලුවොත් කවුරක්වත් නැහැ කියලා. තමයි තේරෙනවා ඕනම දෙයක් වෙනකොට කාට හරි පුළුවන් ද මේ නිදර්ශනයක් හරි උපමාවක් හරි කියන්නේ සත්‍ය කෙනෙක් වෙලාව. කැඩෙන්නෙම නැහැ. කැඩෙනවා කියලා දැනගන්නේ සතියම තමයි. එيش හැම වෙලාවෙම තියෙනවා කියලා හිතාන වැඩ කරන්නේ. ඒකත් තමයි නිතරම ජයග්‍රහණය. මේ ෆයිට් එකක් දීලා අනිත් පැත්තට ජයගන්න එක නෙමෙයි. එතෙන්න එන්න කොච්චර කල්යනාද කියලා මම සතිය නිතරම තියෙනවා. මම දන්නේ නැතුව මෙයාව මේ සීවේ පහ කරලා තියෙන්නේ සැකයකට මම හැම වෙලාවෙම තියෙනවා කියලා බැලුවොත් එහෙම උපත්තියම නිවන් දවලා තිබලා තියෙනවා. අපි නිතරම තමන්න දෙස් දෙනවා. වර්තමාන මොහොතේ වෛර කරනවා. අනී පවදා නිවන් දකින්න කියලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ වදාළා. ඉතින් ඒකට ඉතින් අර ලැබුණ නිවන සෙකන්ඩ් ක්ලාස් එක. ඒ නිසා born to be free කියලා මතක් මං කියුවා. ඒ කියනවා කවුරු දන්නේ අපි උත්පත්තියම නිවන ලැබලා තියෙනවා. තමන්ට තමන් ශාප කරගන්න තිය හැම වෙලාවෙම නිවන. වර්තමානවත ශාප කරන්න තිය හැම වෙලාවෙම නිවන. ඉතින් ඒක අතලඟදීදී අපි කොච්චර දෝ වටපිට වටපිට බල බල ඉන්නවා. ඒකට මැදියට හතියක් නැහැ කියලා. අර අච්චර අහිංසක සේවකයාට චෝදනා කරනවා. ඉතින් ඒකට සතිය මුසුප්පු වෙනවා. අන්න එහෙම නොවි තියෙන සතියට නිසිතන දීලා කටයුතු කරන්න දැනගන්නත් එසේ මෙසේ සප්‍රසවමක් තිබුණා බෑ. එසේ මෙසේ තීරයක් තිබුණා බෑ. එසේ මෙසේ අත්දැකීමක් තිබුණා බෑ. එසේ මෙසේ අත්කර්ජ ප්‍රමාණයක් තිබුණා බෑ. අනේ තේරුම් ගත දවසේ තේරෙන manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ තමයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට අනුගමනය කරන්නේ මා ඉදිරි පිටින් පැසකිල්ලක් පියවර තබමින් ගමන් කරනා බවත් ඒ අනුව මාද පාද තබමින් මේ ගැන මෙහි කරමින් සක්මන් භාවනාව සිහි කරන බවයි. ටික වේලාවකින් ටික වේලාවක් ඉසෙහි කරනා විට මට කිස් බවක් දැනේ. එවිට දෙපා පැටලෙන ගතියක් ඇති වෙයි. මේ ගැන විස්තර කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක ඇත්තටම මම නෙවෙයි ඉතින් මට තියෙන අපේක්ෂා කරන එක. ඒ විදිහට දෙපා පැටලෙන ගතිය පැටලෙන ගතිය එන එක සතිය පැවැත්වීමට බාධාවක් වශයෙන් තමයි පේන්නේ. ඒවත් මේ සතිමත්ක හරියටම දෙයට එල්ලවීම නිසා වෙනත සාමාන්‍ය වෙදින විදිහට විදි ගන්න පැතිකතියක්ද තියෙන කියන එක මට විස්තර වෙන්නේ. මම මේකටත් මේ ප්‍රශ්නේ මෙමය නගන්නේ. මේ දෙපා පැකිලන ගතිය, පාලනය කර ගන්න පැතිකතිය සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා මේ දීපෙකන උත්තර දෙන්න කැමති නම් සාකච්ඡාවට ගන්න. නඩුකාරයා බලාපොරොත්තු සාක්ෂි විතර නඩුකාරයා සාක්ෂි දෙන්න තමයි. නිසා මගෙන් විස්තර බලාපොරොත්තු වෙන අමාරුයි. කරපු එක නයි අහන්නේ මම මේ තමයි මේ කාදරයක් විදිහට වෙන්නේ නැත්නම් සතිය තියෙන නිසා මම ලකුණක්ද කියලා උත්තර දෙන්නේ නැත්නම් අනිත් දවසේ ලියනකොට ඒක කරුණා කරලා කමටාන් වර්තාවට දාන්න. එතකොට අපිට පුළුවන් සාකච්ඡා කරන්න නැත්නම් අතීතවල සාකච්ඡා කළොත් මනෝ මේ කතා කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේදී මූල මුල් අරමුණට සිහිය තබාගෙන සිටින විට විтин විට පාදයේ වේදනාවක් ඇති වේ. එමගින් භාවනාව අඛණ්ඩව කරගෙන යාමට බාධා ඇති වේ. මේ සඳහා අවශ්‍ය උපදේශ ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. මේකේ මේ භාවනාවේ භාවනා කරන මූල කර්මස්ථානයේ නම කියන තරම් අපිරියාවෙන් කියලා තියෙනවා. මොකක්ද කියලාවත් කියන්නේ. මම මේ මූල කර්මත්තානයකට ඉනොට අදපු ගෙදර මෙහෙමයි කියලා කියනවා. මේ තමන්ගේ ගෙදර මොකද්ද භාවනාට ගත්ත මූල කර්මත්තානේ මොනවද කියලා නෑ නිසා කැමැති දේ ගැන සඳහන් කරන්න මොකද්ද පරියන්ක ඉනොල ගන්න මූල කර්මත්තානේ. නැත්නම් කතා කරන්න වෙන්නේ වැරදි ගොඩක් එක්ක කතා කරන නිසා මූල කර්මත්තානේ මොකද්ද කොච්චර වෙලාවක් Tamante වේදනාවෙන් ඉස්සෙල්ලා මූල කර්මත්තානක ඉන්න පුළුවන්ද කියන විස්තර ටික තමයි මේ කමඨාන සුද්ධ වෙන්න ඕන. අනිත් පැත්ත කතා කරනවා කියන්නේ ඉතින් අකුසල් සමාදාන තමයි. වැරදිච්ච කෙනෙක් විතරයි කියන්නේ. ඒ නිසා මම මේකට හිතලා බලලා උත්තර දුන්නොත් සම්පූර්ණ සාකච්ඡාව මනෝමය වලතෝගත වෙනවා. ඒ නිසා මේකෙන් කර්මා කරලා මූල කර්මස්ථානේ මොකද්ද? මූල කර්මස්ථානේ කොයි වෙලාවක වේදනාවෙන් ඉස්සලා එක තප්පරයක් හෝ එක වාරයක් හෝ මූල කර්මස්ථානේ බලන්න පුළුවන් වුණා නම් ඒක මොකද්ද කියලා ඉවර වෙලා මේක දිනවනම් ඒ දීලා තියෙන තොරතුරුට සාපේක්ෂව මේක සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා මූල කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව හෝ මූලික දේශනා පිළිබඳව හෝ මතක නැතුව ලියව ප්‍රකාශ. මොකද මේ මූලික දේශනාවෙත් කමඨාන් සුද්ධ කරනකොට මේක පැහැදිලිවම කියනවා. කමඨාන් වාර්තාවේදී මුතු කමඨාන මුතුපත් වෙච්ච තැනින් පටන් ගන්නවා. මේක මුතුපත් කරගෙන තියෙන වැරද්දක් මුතුපත් කරගෙන ඉන්නේ. ඒකට මම උත්තර දුන්නොත් මාත් කර දෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට එය වන්නේ අසංස්කාරිකවද නැත්නම් සසංස්කාර සසංස්කාරිකවද මා මෙය අසන්නේ මේ හේතුව නිසාය ආශ්වාසයේ හෝ ප්‍රශ්වාසයේ නාස්පුඩුවේ හැපෙන විට එතන කාය විඥානය ඇතිවේ එවිට ස්පර්ශයක් ඇතිවේ වේදනා සංඥා සහ සංස්කාර එවිටම ඇති වෙනවා නේද මා මේ සිතන විදිහේ හරි වැරදි ආදා දෙනමින් ඉතා යටහත්ව ඉල්ලා සිටිනේ ඇත්තට මේ හිතන විදිය හරි වැරදි යනකට උළුවකමකුත් නැහැ මට ඕනකමකුත් නැහැ ඒ නිසා මේ ආස්වාද ප්‍රසවාස කරනකොට අසංස්කාරිකෝ සසංකාරිකෝ තමයි වැටෙන්නේ මොකද්ද කියලා එක තිබුණා නම් මට මොල් ගහ කිරිලකට මොල් ගහ ගන්න වගේ කියන. ඒක නැතුව මේ මේ වට වලල්ලේ අරගෙන යන්න ගියාම මේ වටන ධර්ම සාකච්ඡා කාලේ නාස්ති කිරීමක් වෙයි. එනිසා මේ දී ප්‍රශ්න තුනට මේ සියුති කියන්නේ මේ වෙච්ච දේ කියන්නේ භාවනා කරනකොට ආනාපාන බලනකොට හිතල කෙවක් කරන්නේ ඉබේ ගුණක් කරන්නේ වැටුනේ මොකද්ද කියනවනම් සාකච්ඡාවට ඒක ලක්කල යුතුයි ඒක තාත්විකයි එහෙම නැත්නම් මේ දිගේ යන්න ගත්තොත් මට කියන්න තියෙන්නේ මූලික කමඨාන් වර්තාවල් ලිවීම පිළිබඳ උපදේශ පන්ති පොඩ්ඩක් කියවන්න නැත්නම් මේ මුගදෙනීගේ කාලය නාස්තිමක් කියලා මේ වෙලාවේදී හරි කමන්න කියවන්න කැමතිලා අපි සාකච්ඡාවක් කරන්න මේ ලියුකිනායි මම අහන්නේ ආනාපාන සතිය දැනගෙන හෝ හිත හිත අපෝ දැන ඉබේ වෙනකොට වැටෙන්නේ මොනවද කියන එක අපිට ඉදිරිපත් කරන්න. ගෞරවණීය මහන්සී අද දවසේ සැපලෙවිලා තියෙන ලිඛිත ප්‍රශ්න පමණයි. අපිට ලැබිලා තියෙන කාලෙත් පමණයි ඊයේත් එක බලනකොට අද හොඳයි. අපි යම් ප්‍රමාණයක් මේ සතිවාරයේ මුල් හරියේදී අදාළ ධර්මයක් ඇති කායික ප්‍රශ්න මම කියලා තියෙනවා. අන්තිමට කායික කියලා තියෙන්නේ මේ උදේ මහත්යම හම්බ වෙලා අහගන්න වාතාව කියන්නේ කොහොමද කියලා. ඒක ලොකු වෙනසක්. ඒක උනේ නැත්නම් අපි කොච්චර භාවනා කරත් ළඟට එක්කපුවා වගේ වෙනවා මේ කියාගන්න බැරි කම නිසා. කිවි ක්‍රමයක් තියෙනවා. අනිත් ක්‍රමීට ගියොත් නඩුව ගන්න නැත්නම් නඩුව ඉස්ක. ඉස්කේවට මම කියනවා. මේ නීති උපදේශකයා හම්බ වෙලා වාර්තාව ලියන්නේ කොහොමද කියන කොට බලා කරගන්න කියලා. අපි මෙතන ඉන්න විනාඩි 50ක් විතර කාලයක් තියෙනවා පරිලක් මම භවනා සඳහා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා අරියක භවනාකට සාමූහිකව මේ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාමිත සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දේවාචාරයි.